ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොස්ගම කණම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ ආයතනාධිපති සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කණම්පැල්ලේ සුමන නන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ.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 යස්ස ආසවා පරික්කීනා ආරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාසේව සකුන්තානං පදං තස්ස දුරං නයන්ති ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් වාසනාවන්ත පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුනේ ධම්මපද පාළියේ අරහත් වර්ගයට අයත් ඊටාම් වටිනා ගාථා දේශනාව අරහත් වර්ගය මේ ලෝකයේ උතුම් රහත් ඵලයේ සාක්ෂාත් කරගත් උතුමන් වහන්සේලා පිළිබඳව කරුණු රාශියක් සඳහන් වෙන ධර්ම කොටාසය. අස්සද්දෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ සද්ධාව පෙරදරි කරගෙන විශේෂයෙන්ම යස්ස ආසවා පරික්කීන ආහාරේ චනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදන්තස්ස දුරන්නයන් කියලා මේ සඳහන් වන මේ දේශනාව පෙළවතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මුල් කරගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ රජ පවුලකින් මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වුණ ඒ වාගේම දිවස් ඇති භික්ෂූන් වහන්සේලා අතර මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබාගත් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ රජගහනුවර වේලවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී උන්වහන්සේ පරවාගෙන සිටියේ සිවුර සෑහෙන තරණ භාවයට එහෙම නැත්නම් දිරාගිය ස්වභාවයටපත් වුණා. සිවුර දුර්වල වෙලා ගියා. උන්වහන්සේ කල්පනා කළා අලුතෙන් සිවුරක් පිළියෙල කරගන්නට ඕනේ. වර්තමානයේ නම් හාමුදුරුවන් වහන්සේලාට අවශ්‍ය සිවුරු පිළිකර කඩෙන් එහෙම නැත්නම් වෙනද සැල් වලින් ලබා ගන්නට පුළුවන්. නමුත් ඒ කාලේ පින්වත්නි සිවුරු පිළියෙල කළේ පාංශුකූලික වස්ත්‍ර හැටියට. කසල ගොඩවල් වලින් එකතු කළ ඒ වගේම සමහර වෙලාවට සොහොන් පිටි වලින් එකතු කළ වස්ත්‍ර සකස් කරලා තමයි ඒ සිවුරු පිළියෙල කළේ. බුදුරජාණන් වහන්සේ පැවිද්ද පිළිබඳව දේශනාවට වදාළ ඊ타මත්ම ඡාම් සරල පරිභෝගයක් හැටියට මේ පැවිද්ද පවතින්නේ පින්වත්නි පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා පින්නපාත ආහාරය මුල් කොටගෙන තමයි පැවිද්ද පවතින්නේ. අතිරේක ලාභ හැටියට සලාක බත් එහෙම නැත්නම් සලාක දාන ඒ වගේම අනිකුත් ආරාධනා සඳහා ලැබෙන ඒ භෝජනේ පිළිගන්නට බුදුරජාණන් වහන්සේ අවස්ථරය ලබා දීලා නමුත් මූලිකත්වයේ එහෙම නැත්නම් ප්‍රසාද පළවෙනි ස්ථානයේ ලැබෙන්නේ පින්ඩපාත ආහාරයට. ඒ වගේම පාංශුකූලික චීවරං නිස්සාය පබ්බජ්ජා. මේ පැවිද්ද පවතින්නේ පාංශුකූලික වස්ත්‍ර මුල් කරගෙන. දුක්ඛමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. මේ පැවිද්ද පවතින්නේ රුක් මුල් වනසෙනසුන් මුල් කරගෙන ඒ වාගේම පූතිමුත්ත බේසජ්ජං ඉස්සාය පබ්බජ්ජා අරලු ගෝමුත්‍ර ආදී ඊ타ත්ම සරල මට්ටමේ බෙහෙත් වර්ග මුල් කරගෙන තමයි මේ පැවිද්ද පවතින්නේ. ඒ අනුව පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ සිවුර දුර්වල වුණ නිසා උන්වහන්සේ කල්පනා කළා අලුතෙන් සිවුරක් පිළියෙල කරගන්නට අවශ්‍ය තෙදි කෑලි එකතු කර ගැනීම සඳහා උන්වහන්සේ පිටත් වෙලා ගියා. මේ අවස්ථාව වන විට පින්වත්නි උන්වහන්සේගේ ආත්ම භාව තුනකට එහා පැත්තේ භාර්යාවක් හැටියට කටයුතු කරලා දිව්‍ය ලෝකේ තවතිසාවේ උප්පත්තිය ලැබපු එක්තරා දෙවඟනක්. ඇයගේ නම ජාලිනී. මේ ජාලිනී කියන දෙවඟන දැක්කා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සිවුරක් පිළියෙල කර ගැනීම සඳහා කසලගොඩකට ගිහිල්ලා මේ කසලගොඩේ රෙදි කෑලි එකතු කරනවා. ඒ නිසා මේ දේව ගැන කල්පනා කළා අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ ආකාරයට බොම සුවපාසු ජීවිතයක් ගත කරපු උතුමන් වහන්සේ නමක් ඒ නිසා මේ වගේ දුකකට කරදරයකට පත් වෙන්නට දෙන්නට හොඳ නෑ කියලා කල්පනා කරලා පින්වත් දිව්‍යමය වස්ත්‍ර තුනක් ගෙනහරලා මේ කසල ගොඩට දැම්මා වාටිය විතරක් පේන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ වස්ත්‍ර තුන දැකලා එය රැගෙන විහාරයට ගියා. සිවුරක් පිළියෙල කරන්න. එන්නවත්නේ අද වගේ සිවුරු පිළියෙල කරන්නට යාන්ත්‍ර සූත්‍ර නැහැ. බොහෝ වෙලාවට අතින් තමයි ඒ සිවුර සකස් කරන්නේ පිළියෙල කරන්නේ. ඒ අනුව විශාල ප්‍රමාණයක් රෙදි කෑලි එකතු කරලා කඩ කපලා ඒ වගේම ඒවා ක්‍රම ක්‍රමවත් සකස් කරලා මහන්නට ඕනේ. මේ සඳහා එක හාමුදුරනමක් පමණක් නෙමෙයි හාමුදුරුවන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. මේ අටුවාවේ දම්පියා අටුවාවේ සඳහන් වෙනවා මේ අවස්ථාවට බුදුරජාණන් වහන්සේ එකතු වුණා. බුදුරජාණන් වහන්සේ තමයි ඉන්දිකටු වලට නූල් අමුණලා දෙන්නේ. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ආදී අසෝමහා ශ්‍රාවකයන් වහන්සේලාත් පින්වත්නි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සූර පිළියෙල කරන ස්ථානයට එකතු වුණා. දැන් පින්වත්නි මහරහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකතු වෙලා මේ සූර පිළියෙල කරන අවස්ථාවේදී අර දේවගණ කල්පනා කළා උන්වහන්සේලාට අවශ්‍ය දාණය සකස් කරලා දෙන්නට ඕනේ. ඒ නිසා ඒ දේවගණ ග්‍රාමාන්තරයට ගිහිල්ලා එහෙම නැත්නම් ගම්වැසියන් ළඟට ගිහිල්ලා සඳහන් කරනවා පින්වත්නි අද මහරහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකතු වෙලා සිවුරක් පිළියෙල කරනවා. සිවුරක් මහනවා. ඒ නිසා උන්වහන්සේලාට අවශ්‍ය දාණය ඔබලා සකස් කරගෙන විහාරයට යන්න කියලා දැනුම් දීම සිද්ධ කළා. පින්වත්නි, ඒ අනුව විශාල පිරිසක් අවශ්‍ය කරන දානෝපකරණ බත් මාළු කැවිලි පෙවිලි ආදී පිළියෙල කරගෙන විහාරයට ගියා. දැන් මේ විදිහට මේ කාර්ය සිද්ධ වෙන අවස්ථාවේදී සමහර හාමුදුරුවන් වහන්සේලා සඳහන් කරනවා එවත්නි බලන්න මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සිවුර පිළියෙල කරන මේ අවස්ථාවට විශාල පිරිසක් හාමුදුරුවන් වහන්සේලාත් එකතු වුණා. ඒ වගේම අවශ්‍ය දානමාන ආදියත් ඉතාමත්ම විශාල ප්‍රමාණයක් දැස් වෙලා තියෙන, එකතු වෙලා තියෙන. මේක උන්වහන්සේගේ බල සම්පන්නකම පෙන්වන්නට උන්වහන්සේ යොදාගත් වැඩපිළිවෙලක් කියලා මේ මහරහතන් මේ හාමුදුරුවන් වහන්සේලා කතා කළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පින්වත්නි සඳහන් කරනවා මහණෙනි එහෙම කියන්න එපා. අනුරුද්ධ භික්ෂුණම මේ කිසිවක් දන්නේ නැහැ. උන්වහන්සේ ඒ වගේ මා ජනතාවගේ දාණය එකතු කරපු එකතු කරපු දානයක් නෙමෙයි. ආරාධනා කරලා මේ හාමුදුරුවන් වහන්සේලා කැඳවා ගත්තෙත් නැහැ. උන්වහන්සේ මේ සිවුර පිළියෙල කරන්න පටන් ගත්තේ බොහොම පිරිසුදු චේතනාවෙන්. එම සදාන් කරමින් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනු ලබනවා යස්ස ආස්වා පරික්කීනා ආහාරේ චානිස්සිතෝ යම් කිසි කෙනෙකුගේ ආශ්‍රව ධර්ම ෂේ වුණානම් ඒ වාගේම ආහාරේ චානිස්සිතෝ ආහාරයේ ඇලීමක් නැතිනම් ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ යම් කිසි කෙනෙකුගේ හිත ශුඤ්‍යත අනිමිත්ත අපනේහිත කියන මෙන්න මේ විමුක්තියෙන්ටපත් උනා නම් ඒ උතුමන් වහන්සේලාගේ ගමන එහෙම නැත්නම් ගමන් කරන මාර්ගේ කාටවත් දකින්න පුළුවන් කමක් නැහැ. විමුක්ඛෝ යස්ස ගෝචරෝ ඒ උතුමන් වහන්සේලා ඒ උතුම් වූ රහත් ඵලයට පැමිණෙන්නේ උන්වහන්සේලා රූපාවචර අරූපාවචර ආදී ධාන සමාපත්තීන්ට සමවැදීමේ ඒ වාගේම මේ රහතන් වහන්සේලා පරිණිරවාණයෙන් පසුව ගමන් කළ මාර්ගය දකින්න පුළුවන් කමක් නැහැ. මොන වගේද? ආකාශේව සකුන්තානම් පදන්තස්ස දුරන්නේ. අහසේ පියාසර කරන පක්ෂියෙකුගේ පාසලකුණු අපිට දකින්න පුළුවන් කමක් නැහැ. පොළවේ ගමන් කරන සතෙකුගේ නම් පාසලකුණු දකින්න පුළුවන්. නමුත් අහසේ පියාසර කරන පක්ෂියෙකුගේ ඒ ගමන් මඟ මේ මේ ආකාරයටයි සිද්ධ වුනේ කියලා දකින්න කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ රහතන් වහන්සේලාගේ ගමන් මඟ කිසියෙකුටත් එපා ගමන් පා සටහන් එහෙම නැත්නම් ඒ ගිය මඟ ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. උපන් තැන ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි මේ දේශනාව තුළින් අපිට පැහැදිලි කරනවා මේ ලෝකේ පුද්ගලයාව සසරට බැඳ තබන ඒ වගේම සසරෙහි නිමග්න කරවන ආශ්‍රව ධර්ම පිළිබඳව ආශ්‍රව කියලා කියන්නේ ක්ලේශ ධර්මයන් ඒ වගේම ඒ පිළිබඳව ඒ අටුවාවේ සඳහන් වෙනවා චක්කු ආදීතතෝ සන්දන්ති පවත්තන්ති ආසවා ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉඳුරාංගෙන් වැగిරෙන අපිරිසු සහගත ක්ලේශ ධර්මය තමයි ආශ්‍රයයන් කියලා කියන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට මේවා පින්වත්නි බාහිර පරිසරය හා සම්බන්ධ වෙන විට බාහිර පරිසරයේ පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අරමුණු සහ සමග බැඳෙන විට ඒ අනුව හටගන්නා වූ අයහපත් ක්ලේශ ධර්මයන් තමයි ආසව කියලා කියන්නේ. ඒ වගේම සඳහන් කරනවා චිර පරිවාසියත්තේන මදිරාදේව ආසවා යාතිපි ආසවා බොහොම දීර්ඝ කාලයක් පසවන ලද රා ඒ වගේම වෙනත් මත් පැන් මත් වතුර වගේ දේවල් පිළියෙල වෙන්නේ බොහෝ කාලයක් ඒ පැසවීම තුලින් පල්වීම තුලින් ඒ වගේ දෙයක් තමයි ආශෝව කියලා කියන්නේ. කොට අපේ සිතේ පින්වත් මේක ආත්ම භාවයක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි ආත්ම භාව විශාල ප්‍රමාණයක් එකතු කරගෙන ආපු ඒ පල්ලොන ක්ලේශ ධර්මයන් තමයි ආසෝ ඊළඟට සඳහන් කරනවා ආයතං වා සංසාර දුක්ඛං සවන්ති පසවන්ති इति ආසෝ බොහොම දීර්ඝ කාලයක් මේ සසර දිග්ගස්සෝමින් අපිව දුකටපත් කරවමින් ආපු දෙයක් තමයි මේ ආශ්‍රව කියලා කියන්නේ. කොට මේ වගේ ආශ්‍රව ධර්ම හතරක් පිළිබඳව සඳහන් වෙනවා. චත්තාරු ආසවා, කාමාසවා, භවආසවා, දිත්තාආසවා, අවිජ්ජාආසවා. කාමාසවා කියලා කියන්නේ කාම සම්පත් මුල් කරගෙන හටගන්න ආශ්‍රව ධර්ම. මුලින් සඳහන් කරපු ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය කෙරෙහි සම්බන්ධ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් ඒ පංචකාම සම්පත් සමග බැඳෙන ඒ වාගේම ඒවා මුල් කොටගෙන හටගන්න ක්ලේශ ධර්ම හැටියට සඳහන් කරනවා. ඒ ක්ලේශ ධර්ම පින්වත්නි මොනවාද කියලා සඳහන් කරනවා තත්ත කතමෝ කාමාසවා මොනවද මේ කාමාශ්‍රවයන් කාමේසු කාමච්ඡන්දෝ ඒ වගේම කාම රාගෝ කාම නන්දි කාම තණ්හා, කාම සිනේහෝ, කාම පරිලාහෝ ආදි වශයෙන් සඳහන් කරනවා. මුලින් සඳහන් කළ ඔය කාම සම්පත් කෙරෙහි කැමැත්ත. ඒවායින් සතුටු වීම, කාම නන්දි කියලා කියන්නේ ඒවා මුල් කරගෙන සතුටු වීම. ඒ වගේම කාම සිනේහෝ මේ කාමයන්ට ඇලොම් කිරීම. ඒ වගේම කාම පරිලාහෝ ඒවායින් ඒවා නිසා කාමයන් නිසා පින්වත්නි අපේ හිතේ ඇති වෙන්නේ යම් කිසි ආකාරයක දැවීමක් ඒ වගේම යම් කිසි ඉරත් වීමක් ඒවා හිතට ඇති වුණා නම් ඒවයින් සෑහීමකටපත් වෙන්නේ නැතුව දැවීමට තැවීමටපත් වීම තමයි ස්වභාවය ඊළාට සඳහන් කරනවා කාම මුච්ඡා කාමයන්ගේ මුසපත් වීම. එහෙම නැත්නම් ඒ කාම සංකල්පනාවක් හිතේ හටගත්තයින් පස්සේ ඒ ස්වභාවය තමයි ඒ ඉටු කර ගන්නකම් අපි එයින් මුසපත් වෙලා ඒ ගැනමයි හිතන්නේ. ඒ වගේම ඒ වගේම කාම අජ්ජෝසානං කාමෙහි බැස ගැනීමක් වෙනවා. මේ ආකාරයට කාමාසව කියලා කියන්නේ මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි භව ආසව. භවයක් පැතීම් වශයෙන් අපි ඇති කරගන්නා වූ ක්ලේශ ධර්මයන් මේ ආත්ම භාවයේ විඳිනු ලබන මේ සම්පත් අපි පින්වත්නි ඊළඟ ආත්මයන් හිදී ඒ වගේම රූපාවචර අරූපාවචර ආදී බ්‍රහ්ම ලෝකවල ඉපදිලා වුණත් අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ පිළිබඳව සඳහන් කරනවා තත්ත කතමෝ බවාසෝ භවේසු භවච්ඡන්தோ භවරාගෝ භවනන්දි භවතණ්හා භවසිනේහෝ භව පරිලාහෝ කියලා සඳහන් කරනවා. මේ භවයට ඇලීම ඒ වගේ මේ භවයන් ගැන හිත හිතාම සතුටු වීම ඒකම ඒ භවයන් මේ විඳින ලබන සම්පත් ඒ භවයන් හිදීත් අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම තමයි භවාසව ඊළඟට සඳහන් කරනවා පින්වත්නි තුන්වෙනි ආශ්‍රව ධර්මය දිඨාසව දෘෂ්ටි වශයෙන් හටගන්නා වූ ආශ්‍රවයන් ඒ අනුව මේ ලෝකේ යම් යම් පුද්ගලයන් කල්පනා කරනවා සස්සතෝ ආලෝකෝ අසස්සතෝ ආලෝකෝ මේ ලෝකය සාස්වතද සාස්වතයි කියලා කියන්නේ පින්වත්නි දිගින් දිගටම පවතින ලෝකයක් ඒ වගේම එහෙම නැතුව පවතින්නේ මේ භවයේ විතරක් දසස්සතෝ ආලෝකෝ අන්තෝ වා ලෝකෝ අනන්තෝ වා ලෝකෝ මේ ලෝකේ අන්තවත්ද එහෙම නැත්නම් අනන්තවත්ද එහෙම නැත්නම් කෙලවරක් තියනවද අන්තවත් කියලා කියන්නේ ලෝකේ කෙලවරක් තියනවද අනන්තවත් කියලා කියන්නේ කෙලවරක් නැද්ද තං ජීවං තං ශරීරං ශරීරය ජීවයත් එකක්මද ශරීරය ජීවයත් අනෙකක්ද ওই විදිහට යම් යම් දෘෂ්ටිවාද හිතේ පළපදියම් කරගෙන ඒ ඔස්සේ පින්වත්නි හටගන්නා වූ ක්ලේශ ධර්මයන් තමයි මෙතන සඳහන් කරන්නේ දික්තාසව කියලා. ඒ වගේම අවිජ්ජාසව අවිජ්ජා කියන මේ කාරණාවෙන් පැහැදිලි කරන්නේ පින්වත්නි නොදැනීම. මොනවා පිළිබඳවද පින්වත්නි මේ ලෝකේ තියෙනවා කාරණා අටක් පිළිබඳව නොදැනීම. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. දුක පිළිබඳව අපි නොදන්නා ස්වභාවය. ඒ වගේම දුක හට ගැනීමට හේතුව පිළිබඳව නොදන්නා ස්වභාවය. දුක නැති කිරීම පිළිබඳව නොදැනි. දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව නොදැනි. පින්වත්නි මේ සියල්ලගෙන්ම කියන්නේ දුක පිළිබඳව. අපි හැමදෙනාම උපතේ පටන් මරණය දක්වාම මුණපාන අනේක විද වූ දුක්ඛම් කටළු සමුදායක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදීමෙන් පටන් අරගෙන ඉපදීමටත් පෙර ඉඳලා ජාති දුක කියලා සඳහන් කරනවා ජරා ව්‍යාධි මරණ පිය විප්පයෝග අප්පිය සම්පයෝග ආදී වශයෙන් සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධේ පිහිටලා තියෙන්නේ දුක මතමයි දුක මතමයි පිහිටලා තියෙන්නේ එනිසා මේ දුක දුකක් හැටියටම අපි දැකිය යුතුයි. අවබෝධ කරගත යුතුයි. නම් ඒ නිසා මෙන්න මේ දුක පිළිබඳව නොදැනීම කියලා කියන්නේ දුක දුකක් වශයෙන් නොදැන ගැනීම. ඒ දුක හට ගැනීමට හේතුව නොදැන ගැනීම. ඒ වගේම දුක්ඛ නිරෝධය නොදැනීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නොදැනීම. ඒකම පුබ්බන්තේ අඥානං. పూర్ව භවයන් පිළිබඳව නොදැනීම. දැන් අපි කිසිවෙක් දන්නේ නැහැ මේ මනුස්ස ආත්ම භාවයේ උප්පත්තිය ලැබපු අපි මේත ඉහත කිනම් කිනම් ආත්ම භාවවල ඉපදිලා හිටියද කියලා දන්නේ නැහැ. ඒ වගේම අපරාන්තේ අඥානං ඊළඟ භවයන් කෙබඳු ආකාරයට වෙනවාද කියලා දන්නේ නැහැ. උබ්බාපරන්තේ අඥාණං පෙරහා පසුභවයේ පිළිබඳව නොදැනීම. ඒ වගේම ඉදප්පච්චේසු ධම්මේසු පටිච්ච සමුප්පාදේ අඥාණං. පටිච්චසමුප්පාදේ නොදැනීම. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පැහැදිලි කරනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය නොදැන ගැනීම නිසා තමයි පින්වත්නි අපි මේ භවයෙන් භවයට ඉපදී ඉපදී මෙරි මෙරි ගමන් කරන්නේ. වරක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සඳහන් කරනවා ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඊ타ත්ම පහසුයි අවබෝධ කර ගැනීමට හැකියාව තියනවා නේද කියලා සඳහන් කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාහ ඒවං ආනන්ද අවච ගම්බීරෝ ජායං ආනන්ද පටිච්චසමුප්පාදෝ ආනන්ද එහෙම කියන්නට එපා මේ පටිච්චසමුප්පාදේ ඊ타ත්ම ගැඹුරු ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධා අපටිවේදා ආනන්දය මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ නොකර ගැනීමේ හේතුවෙන් තමයි මේ සත්වයින් භවයෙන් භවයට සැරිසරන්න ගමන් කරන්න. හරියට කුරුළු කැදැල්ලක් වගේ, තන බිස්සක් වගේ, නූල් බෝලයක් වගේ අවුලෙන් අවුලට පත් වෙච්ච නූල් බෝලයක් වගේ අපි සසරේ යම් යම් ගැටලු වලට මුහුණ පාමින් ප්‍රශ්න වලට මුහුණ පාමින් ගමන් කරනවා. පින්වත්නි වර්තමාන කාලයේ වෙන විට අපිට දකින්න ලැබෙන බොහෝ ගැටලු සමුදායක් අපේ ජීවිත වටා ගොඩනැගිලා තියෙනවා. ප්‍රශ්න වටා. ඒ ප්‍රශ්න වලින් වෙලිලා මිරිකිලා අපි මේ ජීවිතේ ගෙවන්නේ කොහොමද කියලා සමහර වෙලාවට හිතෙන. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළ ධර්මයට අනුගත වෙනවා නම් ඒ වගේම ධර්මානුකූලව හිතනවා නම් පින්වත්නි බොහෝ වෙලාවට මේ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ අනිත්‍යතා સિદ્ધාර්ථය මේ හැම දෙයක් පිළිබඳවම පින්වත්නි අනිත්‍යතා સિદ્ધාන්තයේ ඔස්සේ දකින්නවනම් මේ සියල්ලක්ම වෙනස් වෙන දේවල් අපේ ජීවිතයත් එහෙමයි. ඒ වගේම මේ ලෝකයත් එහෙමයි. මේ තියෙන ප්‍රශ්නත් එහෙමයි. ඒවා සියල්ලම අනිත්‍යතාවයටපත් වෙන දේවල්. ඒ නිසා අපි එහෙම කල්පනා කරනකොට පින්වත්නි බොහෝ වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා මේ ගැටලු निराකරණය කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නොදැනීමම මේ අවිජ්ජාසව නම් වෙනවා. එතකොට ඒ අනුව දුක පිළිබඳව දුක හට ගැනීමට හේතුව පිළිබඳව දුක නැති කිරීම පිළිබඳව දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව ඒ වගේම පෙර භවය හා පසු භවය පිළිබඳව පෙර පසු භව දෙකම පිළිබඳව පටිච්චසමුපාද ධර්මයේ පිළිබඳව නොදැනීම තමයි මෙතන සඳහන් කරන්නේ අවිජ්ජාසව කියලා. එතකොට යම් කෙනෙක් මේ කියන සතර ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරනවද? අන්න ඒ බඳු උතුමන් වහන්සේලා තමයි මේ ලෝකේ සසර දුකෙන් නිදහස් වෙන මිදෙන උතුමන් වහන්සේලා. ඊළඟට ආහාරේ චානිසිතු. ආහාරේ නොයලීම. මේ ලෝකයේ පින්වත්නි ආහාර වර්ග හතරක් පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. මෙතනදී බොහෝ දුරට අවධානය යොමු කරන්නේ කබලින්කාර ආහාර. කියන්නේ ඕජාව පෙරදරි කරගෙන පෙරදරි කොටගත් ඕජාව කියලා කියන්නේ ආහාරයේ තියෙනවා යම් කිසි පින්වත්නි සාරයක්. එය සම්බන්ධ වෙන පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස කියන ඕජා කියන මෙන්න මේ ඕජාස්තකය පෙරදරි කරගත්ත ආහාරය. එතකොට මේ ආහාරයේ ඇලීම සාමාන්‍යයෙන් පොහුදුන් ඇත්තන් ඒ ආහාරය ඇලෙනවා. නමුත් රහතන් වහන්සේලා මොනතරම් ආහාර ප්‍රමාණයක් තිබුණත් දැන් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට මේ තරම් විශාල ආහාර ප්‍රමාණයක් ගෙනාවේ ඇයි කියලා තමයි මේ හාමුදුරුවන් වහන්සේලා ප්‍රශ්න කළේ. නමුත් ඒ ආහාරයේ ඇලීමක් මේ රහතන් වහන්සේලාගේ නැහැ. ආහාරේච අනිසිතෝ. ශුඤ්‍යතෝ අනිමික්තෝච. ඉන්නවත් මේ සඳහන් කරන්නේ ශුඤ්‍යත අනිමිත්ත අපයිනෙහිත කියන මේ කරුණු තුනෙන්ම සඳහන් කරන්නේ උතුම් වූ නිවන පිළිබඳ. ඒ නිවනට ශුන්්‍යත කියලා කියන්නේ. පින්වත්නි රාග, දේශ, මෝහ කියන මේ කිසිවක් නැති නිසා තමයි මෙතන සඳහන් කරන්නේ ශුන්්‍යත කියලා. නිවන රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ කියලා සඳහන් කරන්නේ. ඒ නිසා රාගය කියලා කියන්නේ ඇලීම, දේශය කියලා කියන්නේ යම් යම් දේවල් පිළිබඳව තරහවින් ගැටීමෙන් යුක්තව කටයුතු කිරීම. මෝහය කියලා කියන්නේ මුලා වෙච්ච මෝඩ අදහස් වලින් යුක්තව කටයුතු කිරීම. ඒතොර නිවනටපත් වෙනවා නම් ඒපත් වෙන්නේ මේ රාගාදී ක්ලේශ ධර්මයන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කිරීමෙන්. ඒ නිසා තමයි මෙතන සඳහන් කරන්නේ ශුන්්‍යත විමුක්ත කියලා. රාගෙන්, දේශයෙන්, මෝහෙන් සහ මුලින්ම මිදීම. ඊළඟට සඳහන් කරනවා අනිමිත්ත. අනිමිත්ත යනුවෙන් සඳහන් කරන්නේ ඒත් රාග, දේශ, මෝහ ආදී නිමිති වශයෙන් පැවැත්මක් නැහැ. ඒවා සියල්ලක්ම විමුක්තියටපත් වෙනවා. අනිමිත්ත කියලා සඳහන් කළේ ඒකයි. ඒ වගේම අප්පනේහිත නිවනටපත් වෙන යම්කිසි කෙනෙක් තුල රාග ප්‍රාර්ථනාවන් ඇත්තේ නැහැ. ඒ වගේම දේශය හා සම්බන්ධ ප්‍රාර්ථනාවන් ඇත්තේ නැහැ. මෝහය සම්බන්ධ ප්‍රාර්ථනාවන් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි සඳහන් කරන්නේ මේ නිවනටපත් වෙන උතුමන් වහන්සේලාගේ විමුක්තිය විමෝක්ෂය පින්වත්නි ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ ලක්ෂණයන්ගෙන් යුක්තයි ඒ නිසා ඒ ශුන්්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ගෝචර කියලා කියන්නේ තන බිම තන බිමක් හා සමානයි මේ ධාන ඵල මාර්ග වලට සමත් වෙච්ච උතුමන් වහන්සේලාගේ ඒ රහත් භාවයටපත් වීම ධානවලට මාර්ගවලට ඒ වගේම ඵලවලටපත් වීම ඒ වගේම විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදාන්තස්ස දුරන්නයන් ඒ පක්ෂීන්ගේ ගමන් වග අපිට අහසේ දකින්නට බැරුවා වගේ ඉපිය සටහන් දකින්නට බැරුවා වගේ තමයි මේ රහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳවත් අපිට දකින්නට පුළුවන්කමක් නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඒ අනුව ඔබ කල්පනා කළා යුතුම් රහත් භාවයේ පසක් කර ගැනීම සඳහාම ක්‍රියා කරන්නට කියන කරුණ සිහිපත් කරමින් අද කරන්නේ. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ත්වං සදා ධර්මාශ්‍රවණානි සංසෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාත් සාත් වේවා සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ ආයතනාධිපති සීතාවක ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කනම්පැල්ලේ සුමනනන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ